හොඳයි එහෙනම් අපි මේ ඇතුළේ මීට ප්‍රථමයෙන් පටිච්චසමුපාදය ගැන දේශනා කීපයක් ඉදිරිපත් කළේ අද ඉදිරි දේශනාවයි කිරීමට බලාපොරොත්තු වන්නේ. පටිච්චසමුපාද ධර්මය විස්තර කළ හැකි ආකාර දෙකක් ප්‍රධාන වශයෙන් තිබෙනවා. එකක් තමයි ආත්ම තුනකට සම්බන්ධ කළ විශ්වාස විස්තර කිරීම. ඒ කියන්නේ ගිය ආත්මයේ කරන ලද කුසල අකුසල කර්ම සංස්කාර තිබෙනවා. ඒ කුසල කුසල කන්න සංස්කාර මරණ මොහොතේ සිහිපත් වෙනවා අතීත භවයට සම්බන්ධ දේවල් ඒක නිසා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මේ භවයේ ප්‍රතිසන්දේ ඥානය ගෙන දෙනවා ඊට පස්සේ ඒ ප්‍රතිසන්දේ ඥාන නිසා නාම රූප ධම්ම ආතල ආත්ම ආදී ධර්ම ඇතිලා මේ ජීවිතයේ තුළදී කර්ම සංස්කාර රැස්වෙන්නට පටන් ගන්නවා. දැන් මේ ජීවිතයේදී ඒකේ සංගත කර්ම සංස්කාර මරණ මොහොතේ නැති වෙනවා. ඒ සීවීම නිසා නැවත අනාගත භවයකදී ප්‍රතිසන්දියක් ගෙන දෙනවා එකදීමක් පුනර්භවයක් සිදු වෙනවා මේ ආකාරයෙන් ආත්ම තුනකට සම්බන්ධ කරලා මේ පටිච්චසම්පාදන්නය විස්තර කරන්නට පුළුවන් ඒ වගේම එක ආත්මයකට මේ භවයකට පමණක් සම්බන්ධ කරලත් මේ පටිච්චසම්පාද ධර්මය විස්තර කරන්නට පුළුවන් ඒකේ ඒකාත්ම භාවයකට පමණක් සීමා කරලා පටිච්චසම්පාද ධර්මයේ විස්තරය හරියට අවබෝධ කරගත්තු කෙනෙකුට පටිච්චසමුප්පාද ධර්මය පහසෙන් අවබෝධ කරගන්නට පුළුවන් ඒක නිසා මේ එක කොටසක් විස්තර කිරීමට ප්‍රථමයෙන් මම කල්පනා කළා මේ ඇත මේ එක ජීවිතයකට එක භවයකට සම්බන්ධ කරලා මේ පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වන්නේ කෙසේද කියන කරුණ දෙන්නා දීමට. එතකොට ඒ කරුණ මේ සෑම දිනකටම පහසෙන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා ඇති කියලා අපි හිතන්නේ. දැන් අපි දන්නවා අපේ ඇඟ තියෙනවා චිත තියෙනවා නාම රූප ධර්ම තියෙන පවතිනවා මේ ඇඟේ ශාසිතයේ ඇඟ ශරීරයේ තියෙන ඇහැ කන නාසය දිව ශරීරය ඒ වගේම චිතට අපි මනසේ කියලා කියනවා මේ නාම රූප ධර්මයන් පවතින නිසාම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ධර්ම පවතිනවා කියලා අපි කියවොත් එයින් අදහස් කරන්නේ නාම රූප ධර්මයන් පවතින නිසාම නාම රූප ධර්මයන් පවතිනවා කියන කතාවක්. කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන රූප ධර්ම චිත්ත නාම ධර්මයක්. ඒකට නාම රූප ධර්ම නිසා නාම රූප ධර්ම පවතිනවා කියන එකමයි ඒ විදිහට අපිට කියන්නට සිදුවන්නේ අර කලින් කියපු විදිහට ඒ පරිදි සම්පාදන්නේ කියනවනේ. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ පැවතීම නිසා අසකනාශය ආදී ඉන්ද්‍රිය ධර්මයන් පවතිනවා. මේ අසකනාශ ආදී ඉන්ද්‍රියන්ට අරමුණු හොම වෙනවා. ඇසට රූප, කනට ශබ්දද, නාසයට ගඳ සුවඳ, දිවට රස ආදී. ඒ අරමුණු හමු වුණාට පසුව සිදුවන ක්‍රියාදාමය තමයි පංචස්කන්ධ ධර්මයන් ඇතිවීමෙන් නැතිවීම යාම. දැන් උදාහරණයකට අපි ගමු ඇහැට රූපයක් පේනයි කියලා. ඇහැට රූපයක් පේනකොට රූපේ දර්ශනය වෙනවා. දර්ශනය වෙනකොට රූපයේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. චක්කවිඥාන සිතයි ඒකට පහළවන්නේ. මේ විදිහේ ඇතිවන්නේ විඥානස්කන්ධයේ පහළවීමක් පළමුවෙන්ම ඇතිවන්නේ ඒකයි. කියන්නේ රූපස්ථා රූප ධර්මයන් පවතිනවා. සම්මත වශයෙන් අපි මේ කතා කරන්නේ රූප ධර්මයන් පවතිනවා. එතකොට ඒ රූපය හැදහම වුණා. දැන් පළමුවෙන්ම පහළවන්නේ චක්කු විඥාන සිත. ඒ විඥාන ස්කන්ධය පහළ වෙන්නේ රූපය පිළිබඳ මේ විඥානය පහළ වුණාට පසුව ඒ රූපය හඳුනා ගන්නවා සිතින්. මේ අස්වල් දෙයක් අස්වල් කෙනෙක් අස්වල් පාට හොඳයි නරකයි ආදී විවිධ ආකාරයෙන් ඒක හඳුනා ගන්නට පුළුවන් ඒ දකින්න ලද රූපයේ හඳුනා ගැනීමක් ඇතිවන විට පහළවන්නේ සංඥාස්කන්ධය. එතකොට මේ රූපේ හඳුනාගත්තු ආකාරයට අනුව බොහෝ විට වේදනාව ජනිත වෙනවා. ඇසට පෙනෙන රූපේ අපි හඳුනාගත්තේ සුඛය දනවන ආකාරයෙන් නම් සුඛ වේදනාවකුත් ඒ හඳුනාගත්ත රූපය අපි හඳුනාගන්න ලබන්නේ දුකක් ගෙන දෙන ආකාරයෙන් නම් දුක් වේදනාවකුත් ඒ වගේම මදහත් ආකාරයකින් ඒක හඳුනාගත්තා නම් මදහත් වේදනාවකුත් ඇති වෙනවා. එතකොට කොට මනෝපරිචාර ධර්මය කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ. එතකොට මේ මේ සංඥාව ඇති වුණාට පස්සේ මේ ආකාරයෙන් වේදනාවක් ජනිත වෙන එවිට පහළවන්නේ වේදනා ස්කන්ධය. එතකොට වේදනා ස්කන්ධය ඇති වුණාට පසුව මේ ආකාර සිටිවිලි ගලන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ ඇහැට බැනුන රූපය හඳුනාගත්තා හඳුනා ගැනීම නිසා වේදනාවක් ඇතිවෙනවා වේදනාවක් ඊළඟට හඳුනා ගන්නවා මේ සුඛයක් මේක දුකක් මැදහත් කියලා. ඒට ඒට ඒසේ වේදනා සංඥා දෙකේ ක්‍රියාදාමය තුළින් ඇති වෙනවා එක්ක ලෝභය ඇති වෙන්න පුළුවන් රාගය ඇති වෙන්න පුළුවන් ආශාව ඇති වෙන්න පුළුවන් තරහව ගැටීම අමනාපය ඊර්ෂ්‍යාව ඕන දෙයක් ඇති වෙන්න පුළුවන් මෛත්‍රිය කරුණාව නැත්නම් මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි ආදී විවිධ විවිධ ආකාරයේ සිටිවිලි ධර්ම කෙනකේ සිදතුලින් ගලන්නට පටන් ගන්නවා සාමාන්‍යයෙන් පුත්තජන සහත්නෝ කෙනෙක්ගේ සිත තුළ බොහෝ අවස්ථාවලදී මේ ක්‍රියාදාමයේ ලෙසින් සිදුවෙනවා. එතකොට එහිදී ක්‍රියාත්මක වන්නේ සංස්කාර ස්කන්ධයේ පහළවීම. දැන් ඇහැට රූපයක් දැක්කාට පස්සේ විඥාන ස්කන්ධය ඇති වුණා, සංඥා ස්කන්ධය ඇති වුණා, වේදනා ස්කන්ධය ඇති වුණා, නැවත සංඥා ස්කන්ධය පහළ වෙනවා. ඊට පස්සේ සංස්කාර ස්කන්ධය දැනට වෙනවා. මේ ඔක්කොම නාම ධර්ම. මේ විදිහට ඒ නාම ධර්ම පහළ වෙනකොට ඒ නාම ධර්ම නිසා හිත නිසා ඇතිවෙන චිත්තජ රූප ශරීරය තුළ ඇතිවෙන්නට පටන් ගන්නවා. චිත්තජ රූප කියන එක මම දන්නවා. සිත පහළන හේතුවක්. මේ කය ඇති වෙන හේතු කීපයක්ම තියෙනවා. ඒක එකක් තමයි සිත. සිත නිසා රූප ඇති වෙනවා. ඒකට චිත්තජ රූප පරම්පරාවක් පහළ වෙනවා. ඒ රූප වලට අමතරව චිත්තජ රූපයන් අමතරව ඇහත් රූපයක් ඇහැට අරමුණු වූ රූපයක් රූපයක්. මේ සෑම දෙයක්ම රූපස්කන්ධයේ පහළ වීමක් නැත්නම් රූපස්කන්ධයේ පැවැත්මක්. මෙන්න මේ විදිහට ඇහැට රූපයක් දැනෙන විට අනිකර්ම පංචස්කන්ධ ධර්මයන් ඇති වෙමින් නැති වෙමින් යනවා කියන කරුණ මේ ඇහැට අවබෝධ විය යුතුයි. අනිත් ඉන්ද්‍රියක් ගන්න එහෙමමයි. තව එක ඉන්ද්‍රියක් ගැන පමණක් අපි කතා කරමු. කනන ශබ්දයක් ඇහෙනවා. ශබ්දය දැන ගැනීමේ ශෝත විඥානයේ විඥානස්කන්ධයේ පහළ වීමයි. ශබ්දය හඳුනා ගැනීම එතකොට ශබ්ද සංඥාව ඒක සංඥාස්කන්ධයේ පහළ වීමයි. ඒක නිසා ඇති වෙන වේදනාව වේදනා ස්කන්ධයේ පහළ වීම ඊට පස්සේ වේදනාව මේ වේදනාව හා සංඥාව පිළිබඳ පහළ වෙන විවිධ සිතිවිලි නිසා සංස්කාර ස්කන්ධයේ පහළ වෙන සිදු වෙනවා. එතකොට කනත් ශබ්දය කියන දෙකම රූප ඒ කනයි ශබ්දයේ ඇසීම නිසා පහළ වූ චක්කමතෝත විඥාන ආදී නාම ධර්මයන් නිසා පහළ වන චිත්තජ රූප මේ වස්තුූප මේ සියල්ලම රූපස්කන්ධයට අද්දම් මේ විදිහට පහළවන්නේ පංචස්කන්ධ ධර්මයෙන් මේ ආකාරයෙන් ශේෂ ඉන්ද්‍රයන්ටත් මේ තේරුම් ගන්න ඕනේ නාසයට ගඳ සුවඳ හැමුණාට පසුව දිවට රසවල් ගෑවුණාට පසුව එලෙසින්ම කායට යම් යම් දේවල් ස්පර්ශ වුණාට පසුව මනසට විවිධ දේවල් අරමුණු වුණාට පසුව පංචස්කන්ධ ධර්මයන් ඇති වී ඇති නැති නැති යන. දැන් අපිට මේ මේ කතාව කියලා දැන් වෙන කතාවක් අපි කියන්නේ දැන් මේ පාරේ යනවා පාරේ යනකොට වැලි කඩ දකින්නවා තනකොළ දකින්නවා නැත්නම් අපි පාරේ තියෙන ලයිට් කණු වගේ දේවල් දකින්නවා මේවා නිකන් දැක්කට කිසිම හැඟීමක් ඇති වෙන්නේ මේ අහවල් දේ දැක්කය මේක අසවල් දේ හඳුනාගන්නෙත් නෑ. ඔහේ අපි යනවා. මේක ලයික් කරනවා කියලා හඳුනාගන්නෙත් නෑ. මේ ගල් කැටි කියලා හඳුනාගන්නෙත් නෑ. දැක්කා දැකීම මාත්‍රයෙන්ම නතර වුණා. ඒක ගැන සංඥාවක් ඇති වෙච්ච නැති නිසා කිසිම වේදනාවක් ජනිත වන්නේත් නෑ. සංඥා වේදනා පහළ වෙච්ච නැති නිසා කිසිම සිතිවිලි දැනෙන්නේ නැති නිසා ඒක නිසා ගලන්නේත් නැහැ. මේ විදිහට සාමාන්‍ය පුත්තජන ලෝකයාගේ සිත තුලත් දැකීම් දැකීම් මාත්‍රයෙන්ම නවතින අවස්ථා තිබෙනවා. මේ දැකීම දැකීම මාත්‍රයෙන්ම නවතින අවස්ථාවක් ඇති වුණොත් අර කියන ලද පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියා ක්‍රියාදාමය දිගින් දිගට ගලාගෙන යන්නේ නැතුව නතර වෙනවා. මෙන්න මේ සත්‍ය රහත් වූ කෙනෙක්ගේ සිතේ පවත්නා වූ සාමාන්‍ය ස්වરૂපේ. ඇහැට රූපයක් දැක්කාට පස්සේ දැකීම මාත්‍රෙම නවතිනවා. වෙන මොකක්වත් සංඥාවක් නැහැ මේ හොඳේ නරකයේ ආදී වශයෙන් වූ. ඒක නිසා සංඥාදී රැස්විලා වේදනාවක් නැහැ සංස්කාර වෙන්නේ නැහැ. දිට්ඨිය දිට්ඨමත් සම්භාෂිත කියලා බුදුහාමුදුරුවෝ දක්වන දැකීම දැකීම මාත්‍රෙම නවතිනවා. මේ සාමාන්‍ය ධාතෝ කෙනෙකුගේ සිතේ ස්වરૂපය කනට ශබ්දාවත් එහෙමයි නාසයට ගඳ සුවඳාවත් එහෙමයි දිවට රස කාට ස්පර්ශ ආවත් එහෙමයි. එතකොට මේ ආකාරයෙන් සිටිවිලි ගැලීමක් ගලන්නේ නැති නැති වෙන නැති වුණාට අවශ්‍ය නම් ඕන ආකාරයෙන් සිතන්නට පුළුවන්. નિરાයාසයෙන් ගලන්නේ කියන එකයි අපි මෙන්න අදහස් කරන්නේ. දැන් මේ අවස්ථා දෙකක් අපි කතා කළා. ඉන්ද්‍රයන්ට අරමුණු හමු වුණාට පස්සේ අර කියන පංචස්කන්ධ ධර්මයන් ගලා යන අවස්ථාවක් තියෙනවා සාමාන්‍ය කුට්ටජන ලෝකේ. සහත් නෝ කියන ප්‍රේසිත තුළ. එතකොට එමෙන්ම ඉන්ද්‍රියන්ට අරමුණු හමුනාට පස්සේ දැකීම මාත්‍රෙන් දැනීම මාත්‍රෙන් ඇසීම මාත්‍රෙන් නතරවන අවස්ථාවකුත් තියෙනවා. දැන් මේ අවස්ථා දෙක මේ විදිහකට ක්‍රියාත්මක වන්නට හේතුවක් තිබෙන්න ඕනේ. මොකද්ද හේතුව? අවිද්‍යාව නදස්සන. සාහත්වෝ කෙනෙක් අවිද්‍යාව නිරුද්ධ කරන මේ තිබෙන නිසා අර කියන ධර්මයන් ගලන්නේ. ඒ කියන ධර්ම ඔක්කොටම අපි එක වචනයක් කතා කරොත් එහෙම එක වචනයකින් ඒව කියන ධර්ම ඔක්කොම දැක්කොත් එහෙම සංස්කාර කියන වචනේ කියන්නත් පුළුවන්. සත්විඥාන සංස්කාරය, රූප සංඥාන සංස්කාරය, රූප චක්කු සංපස්සජා වේදනා සංස්කාරයක් ඒ වගේම රූප සංචේතන සංස්කාර රූප සංචේතන කියේ අර මම කිව්වේ වේදනා සංඥා දෙක ඇති වුණාට පස්සෙ රූපය පිළිබඳ පහළන සිටිවිලට හොඳයි අර හොඳ වුණ අර කවර හරි සිටිවිලට මේ නිසා පහළ වෙන රූප ස්කන්ධය සංස්කාර එතකොට විශේෂයෙන්ම අර නාම සංස්කාර ධර්මයන් ක්‍රියාත්මක නොවි ඇසීම් ඇසීම් දැකීම් දැකීම් මාත්‍රයෙන්ම නවතිනවා නම් එහිදී සංස්කාර ගැනීමක් සිදුවන්නේ ඒ පිළිබඳව වේදනා සංඥා සංකාරයක් බලන කෙනෙකුගේ සිත තුළ මේ. එතකොට මෙතන අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා එවැනි සංස්කාර ගැනීමක් රහත් වූ කෙනෙකුගේ සිත තුළ දරන්නේ. පොත්පත්ජන භූමියේ රහත් නොවූ කෙනෙකුගේ සිත තුළ මානසිකාන පැවැත්මක් නැති නිසා එවැනි සංස්කාර ගැනීමක් සිදු නොවන අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ අර පාර යනකොට ගල්කඩ දැක්කා, මේ තනකොළ දැක්කා, ලයිට් කණු දැක්කා ආදී මාකේ ඒ සඳහා. එතකොට මේ අවස්ථා දෙකෙන්ම මේ තේරුම් ගන්නට ඕනේ කාරණාව මොකද්ද? අවිද්‍යාව තුල නිස්තිබෙන තාක්කල් මේ සංස්කාර ගැනීමක් තිබෙනවා. අවිද්‍යාව නැති විට මානසිකාර ප්‍රවැත්මක් නැති විට මේ සංස්කාර ගැනීම නැහැ. එතකොට ඇහැට රූපය දැකලා එවැනි සිතුවිලි ගැලීමක් ඇති වෙනකොට අපි කියනවා ඇහැ චක්කායතනයක් බවට පත් උනායි කියලා. නැත්තම් ඇහැ ඉන්ද්‍රිය ධර්මයක් විතරයි. කනට ශබ්දය ඇහිලා එවැනි සිතුවිලි ගැලීමක් ගලන විට එතන ශ්‍රෝතායතනයේ ජනිත වීමක් පහළ වීමක් පවතිනවා නැත්නම් ශ්‍රෝතය ඉන්ද්‍රිය ධර්මයක් පමණයි. දැන් මේ ගෙඩිව තියෙනවා නාසය තියෙනවා මේවා දැන් ඉන්ද්‍රිය ධර්ම පමණයි. මොකද ඒවට දිවට රස ගෑවිලා නැත්නම් ඒ වගේම නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැත්නම් මොනවත් අරමුණු නැහැ. අරමුණු නැති නිසා සිතිවිලිත් නැහැ. ඉන්ද්‍රිය ධම් මේම පවතිනවා. නමුත් ඒවා ආයතන බවට පරිවර්තනය වුණේ නැහැ. එතකොට අර ආයතන බවට පරිවර්තනය වන්නට තිබෙන හේතුව මොකද්ද කියන එක දැන් මෙයාට තේරෙන්න ඕන. සංස්කාර ගැලීමට යම් කිසි හේතුවක් තිබුණා නම් ඒ හේතුවම ආයතන බවට පරිවර්තනය වීමටත් හේතුවක් වෙනවා. එතකොට දැන් මෙහෙට තේරෙන්න ඕන කාරණාව තමයි අර නාම රූප සංඛ්‍යාත ඇහැකන නාසාදී ඉන්ද්‍රියන් ආයතන භාවයට පත් වීම නිසා පංචස්කන්ධ ධර්මයන් ගැලීමක් ඇති වෙනවා. මේක තමයි පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාදාමය. නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා ආදී වශයෙන් කියපු කරුණු ඔක්කොම එතන තියෙනවා. සංහා පත්‍ය උපාදානං කියලා කියන මේක ඉතින් අපි හිතින් උපාදාන කරනවා. මේ මම දැක්කයි කියලා හිතෙනවා. මගේ දැකීම කියලා හිතෙනවා. දැකපු රූපයට ආශා කරනවා, අල්ලනවා, නැත්තම් ගැටෙනවා. මොකක් කොයි ආකාරයකින් හරි උපාදාන කිරීම සිදෙන ඒවා සංස්කාර ස්කන්ධය ඇති වීම. මේ සංස්කාර ස්කන්ධය නිලසින් ඇහැට දැකපු රූපයේ පිළිඳ ඇති වෙනකොට කයින් වචන පිට කරන්නට පුළුවන්. කයෙන් ක්‍රියා කරන්නට පුළුවන් වචනය සිතින් මේ වචන පිට කරන්නට පුළුවන් සිතින් සිතිවිලි ඇති කරන්නට පුළුවන් කායික ක්‍රියා හෝ වාචික ක්‍රියා හෝ මානසික ක්‍රියා සිදු කරන්නට පුළුවන් අපි දැන් හැට දැක්ක ලස්සන මලක් කියලා මල දැක්කට පස්සේ සමහරට මේ මල ඉඳින්නටත් හිතෙන්නට පුළුවන් නැත්තම් මේ මල කඩා ගන්නට ඕනේ මල ළඟට ගන්නට ඕන මල මට අයිති කර ගන්නට ඕනේ කියලා එහෙම සිතිවිලි ඇති වෙන්නටත් පුළුවන් නැත්තම් මේ මල කොච්චර හොඳ එකක්ද කියලා එහෙම කොච්චර ලස්සන එකක්ද කියලා කොහොම උනක සිදුවිලි ඇති වෙන්නද පුළුවන් මේ අවස්ථාවලදී ඔහුගේ සිත තුළ අර මගේ කියන හැඟීම මම මේ මල දැක්කයි කියන හැඟීමක් ඇති වෙනවා. එතන උපාදානයක් තියෙනවා. උපාදාන වර්ග හතරක් තියෙනවා කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කිය. එතකොට මෙතන අත්වාද උපාදානය කියන එක ආත්මයක් ඇතේ මමයේ මමයේ මේක බලන්නේ මගේ මේ බැලීම නිසා ඇති වුණු වේදනාව මගේ මම මේ වේදනාව විඳින්නේ මම මේ පිළිබඳ රාගසිතී විදේශිතී ඇති කරගත්තේ ආදී විවිධ යටිසිතේ පවත්නා වූ ඒ උපාදාන ධර්මයන් ක්‍රියාත්මක වෙනවා එතකොට අර උපාදානය මෙතනකින් ක්‍රියාත්මක වීම නිසාම කායික මානසික මානසික ක්‍රියා කරනවා ඉතින් මල කඩා ගන්න දෙතුනක් කඩා ගන්නවා එදින් දෙතුනක් එනවා ඒ වගේ කායික ක්‍රියා ඕන දෙයක් කරන්නත් පුළුවන් සිතින් ඕන චිතෙල්ල සිතන්නත් පුළුවන් වාචික ක්‍රියා ඕන එකක් කියන්නත් පුළුවන් කායික වාචික මානසික ක්‍රියා මේවා සිදුවෙනකොට භව කර්ම භව රැස්වීමක් සිදුවෙනවා දැන් මේ උපාදාන පත්‍ය භවෝ කියන එක මේ ජීවිතයේදී නිරසින් ක්‍රියාත්මක වෙනවා දැන් අවිද්‍යාව සිට මේ දක්වා කියපු කරුණු ඔක්කොම ඇහැට රූපයක් දැනෙන විට ක්‍රියාත්මක කරන ආකාරය මේකට අවබෝධ වෙන්න ඕනේ. ඒ අවබෝධය පළල් වශයෙන් Tamanටම තේරෙන්න ඕනේ කනට නාසයට දිවට ශරීරයට මනසට ශිෂ්ටෙන්ද්‍රයන්ට මේ ධර්මයන් මෙලෙසින්ම තමයි ක්‍රියාත්මක වන්නේ කියන කරුණ. එතකොට දැන් ඔන්න ඒ ආකාරයෙන් කර්ම භව රැස්වීමක් සිදු වෙනවා. භවපත්‍ය ජාති කියලා ඊළඟට කියනවනේ. පටිච්චසමුප්පාදන් විස්තර කරනකොට ජාතිය කියන්නේ යමක පහළ වීම. ඕනෑම තැනක පහළ වීමක්. අලුත් භවයක පහළ වීමක් වෙන්නටත් පුළුවන්. මේ භවය තුළම පහළ වීමක් වෙන්නටත් පුළුවන්. දැන් ඇහැට රූපය දැක්කාට පස්සේ අර කලින් නැතිබුණු රූප සංඥාව පහළ වුණා. කලින් නොපතුණු රූප චක්කු සංපස්සජා වේදනාව පහළ වුණා. කලින් නොපතුණු රූප සංචේතනා පහළ වුණා. කලින් නැතිබුණු කර්ම භව පහළ වුණා. මේක ධාතියක් පහළ වීමක්. මේ පංචස්කන්ධ ධර්මයන්ම පහළ වීමක් සිදුවන්නේ. කලින් නොතිබුණු උපාදාන ධර්මයන් ඇති වුණා. එතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයක්මයි. මේ හිතන ඇති මේ අපි උපාදාන කරන්නේ බාහිර අරමුණේ කියලා. ඇහැට පේන රූප, කනට පේන ඇහෙන ශබ්ද ආදී බාහිර අරමුණු අපි උපාදාන කරන විවිධාකාරයෙන් කියලා මේ සමහර විට සිතනවා වෙන්නත් පුළුවන්. නමුත් අපි උපාදාන කරන්නේ අපේම පංචස්කන්ධ ධර්මයන් ඒ හැර වෙන කමක් නෙවෙයි. වේදනාව උපාදාන උපාදාන කරනවා සංඥාවකෝ සංඛාරෝ විඥානෝ රූපස්කන්ධය උපාදාන කරනවා පංචෝපාදානස්කන්ධය කියන්නේ එතන. ඒ උපාදාන අපේ සංපංචස්කන්ධ ධර්මයන් අපිම උපාදානස්කන්ධ කරනවා විනා බාහිර ලෝකයක් සත්‍ය වශයෙන් උපාදාන කරන්නේ. ඒක සාමාන්‍ය ලෝක සත්‍යයන්ට තේරුම් ගන්නට බෑ. නමුත් ඒකේ උපාදාන කරන එකත් පංචස්කන්ධ ධර්මයන් පහළ වීමක්, ජාතියක් පහළ වීමක් වෙච්ච දවස්. දැන් අපි මේ ඇහැට රූපය දකින විට වර්තමානික වශයෙන් ওই විදිහට ওই දක්වා පරිච්ඡම්පාදානයන් ක්‍රියාත්මක කරන ආකාරය දකිනවා. අපි හිතමු මේ ඇහැට දැකපු රූපය අද දැක්කේ තව සුමානයකට පස්සෙත් මේ ගැන සිහිපත් වෙනවා. සුමානෙක නේ සමහරට මාසෙකට දෙකකට අවුරුද්දකට අවුරුදු 5කට 10කට පස්සේ හරි ඒ ගැන සිහිපත් වෙන්නට පුළුවන්. ඇහැට පෙනෙන රූපය පිළිබඳ සද්ද ඇලීමක් ඇති වෙනවා නැත්නම් සද්ද ගැටීමක් ඇති වෙනවා කවලාකාර ආකාරයෙන් හෝ මනසට කාවැදී යන තත්ත්වයක් ඒකෙන් උද්ගත වුණා නම් ඇත්තෙන්ම ඒ දකින්න ලද ආරම්මණය නැවත නැවත ඒ රූප ආරම්මණය අනාගත භවවලදී සිහි වෙන්නට පුළුවන්. සමහර විට මරණ මොහොතේවත් සිහි වෙන්නට පුළුවන්. එතකොට ඒ අනාගතයේදී අනාගතය කියන්නේ මේ වර්තමාන සංයෝජන පසු ඕනම අවස්ථාවක් අනාගතයි. ඒ අනාගතයේදී ඒවා සිහිපත් වෙනකොට එතනත් පංචස්කන්ධ ධර්මයන්ගේ පහළවීමක් ධාතියේ පහළවීමක් වෙනවා. එතකොට ධාතිපත්‍ය ජරා මරණ. ධාතිය ඇති වෙනකොට ජරාවක් වෙනවා මරණයක් වෙනවා. සාමාන්‍යයෙන් මිනිසෙක් තමයි ජරාව මරණය කියන්නේ මේ වායසට ගිහිල්ලා මුකටම දුබල වෙලා ජීවිතේ නැත්තටම නැතිලා යන එක ජරා මරණ. ඒකත් ජරා මරණ තමයි. ජරාව කියන්නේ මෝරණ තත්ත්වයටපත් වීම. මරණය කියන්නේ නැතිවීම කියන්නේ. එතකොට ඇහැට රූපය පෙන්ලා යම් කිසි පංචස්කන්ධ සංඛ්‍යාත ඒ නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ ඇතිවීමක් ජනිත වීමක් පහළ වීමක් ජාතියක් සිදු වනවා නම් ඒවා ඒ විදිහටම පවතින්නේ නැති වෙනවා නිරුද්ධ වෙනවා මරණයටපත් වෙනවා වෙනස් මෝරණ තත්යකටපත් වෙනවා ජරාවටපත් වෙනවා එතකොට දැන් දකින ලද රූපයේ පිළිබඳ පහළ වූ මේ පංචස්කන්ධ ධර්මයන් ජරාවට ගියා මරණයටපත් වෙනවා ඒ දකින් දැන් දකින ලද රූපයේ අරමුණු කරමින් අනාගතයේදී යම් කිසි පංචස්කන්ධ ධර්මයන් පරම්පරාවක් ඇති වෙ හැකිනම් ඒ ඇතිවිය හැකි සියලුම පංචස්කන්ධ ධර්මනොත් ජරාවට යනවා මරණයටපත් වෙනවා. ජාතිය එනකොටම ජරා මරණයත් එතනම තියෙනවා. එතකොට ජාතිපත්‍ය ජරා මරණ. මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාදාමය තුළින් මේ පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වන ආකාරය මේ ජීවිතයේදීම ක්‍රියාත්මක වන ආකාරය මේ වැඩ පැහැදිලිවම පෙනෙන්නට ඕන. ඉන්ද්‍රිය හයතම මේ දර්ශනය හරියටම අවබෝධ වුණොත් මේ කිසිදාක අවබෝධ නොකළ පරිසම්පාද ධර්මයන් ගැන අවබෝධයක් ඇති කර ගන්නට පුළුවන් වෙයි. ප්‍රඥාවේ මට්ටමට අනුව මේ ප්‍රඥාව මන්ද කෙනෙකුට මම මේ අදහස් කරන දේ අවබෝධය ලැබෙයි කියලා හිතන්නට බෑ. තමන්ගේ ප්‍රඥාව ගැඹුරු නම් මා කියන මේ ගැඹුරු අවබෝධය මොකක්ද කියලා මේ ඇත්තම තේරෙයි. දැන් ඉතින් මේ ජරා මරණ ආවා. ඉතින් ඒක දිගින් දිගට ඔය විදිහට ක්‍රියාත්මක වෙනවා. අපිට මරණ මොහොතට පත්වන්න සිදුවන අවස්ථාවක් අනිවාර්යෙන්ම නැතිනම් දීත් ඔය විදිහටම පංචස්කන්ධ ධර්මයන් අරමුණු වෙනවා. ඒ පංචස්කන්ධ ධර්මයන් අරමුණු වෙනකොට කර්ම භවත් ඒ පංචස්කන්ධ ධර්ම වලම කොටසක් ඒකේ ප්‍රතිපාකයක් වශයෙන් අය යන ආගත භවයේදී පුනර්භවයක් ගැන දෙමින් ජාතියක් ගැන නෙන්න පුළුවන් එතනත් ජාති ජරා මරණ කියන කරුණු අනාගතයට සම්බන්ධ කරලා ඕනේ නම් විස්තර කරන්න පුළුවන් මේ කියන කරුණ මේට දැන් දැන් මම මේ කියන කාරණාව තුළින් පහසෙන් අවබෝධ වී සිටි දැන් අපි අභව තුනකට සම්බන්ධ කළ මේ පරිසම්පාදයේ කතා කරන විට ගිය ආත්මේ අවිද්‍යාව තිබුණා අවිද්‍යා පත්‍ය සංඛාරා ඒක නිසා කුසල අකුසල කම්ම සංස්කාර රැසෙන ඒ කම්ම සංස්කාර මරණ මොහොතේ සිටවතන ඒක නිසා සංඛාර පත්‍ය විඥාන මේ භවයේ ප්‍රතිසන්දි විඥානේ ගත කියන දුන්නා මේ භව තුනකට විස්තර කරනකොට ඕක කියනවා ඕක අතීත වටේ වශයෙන් දැක්කේ එතකොට දැන් අතීත ගිය ආත්මයේ සංගිය ආත්ම කියන්නේ ගිය පහවලදී අපගේ සිත තුළ අවිද්‍යාව තිබුණා. මේ භවෙත් රහත් වෙලා නැත්නම් අවිද්‍යාව තියෙනවා ක්‍රියාත්මක වෙනවා. ගිය භවවලදී අපේ අවිද්‍යාව පාදක වෙච්ච නිසා සත්‍ය මූලයකට මූල වෙච්ච නිසා කර්ම සංස්කාර රැස්කලා මේ ජීවිතයේදී රහත් නොවේ සිටින සිටින තාක් කල්ම අවිද්‍යාව නිරුද්ධ නොවේ තිබෙන තාක් කල්ම කර්ම සංස්කාර රැස් වෙනවා. ඒකට ඒ ගිය භවයට පමණක් සීමා කරන්නට අවශ්‍යකමක් කිසිසේත්ම නැති බව දැන් අවබෝධ වන්නට ඕන. මේ භවයේ තෝ කියන්න තියෙනවා. ඊළඟට මේ භවයේදී අපිට කර්ම භව රැස්වි රැස්වි යනකොට කර්ම භව නිරුද්ධ වී නිරුද්ධ වී ජාති ජරා මරණ ආදී එනවා ඒ හේම නිසා අනාගතයේදී යම් තැනක පුනර්භවයක් සිදු වෙනවා නම් ඒ අනාගතයේ සිදුණු පුනර්භවයෙන්ම සිදුණු ආකාරයෙන්ම මේ භවයේ පුනර්භවයේදී මෙත් සිදුණා. ඒකට අනාගත භවයේ මේ භවයේ මුලට සම්බන්ධ කරන්නට පුළුවන්. මෙහිදී පැහැදිලිවම එතකොට මේ දර්ශනය වෙන අවබෝධ වෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මයන් එක භවයකට සම්බන්ධ කරලා විස්තර කරන්නට පුළුවන් කියන කාරණාව. එතකොට මේ පරිසම්පාද ධර්මයන් එක භවයකට විස්තර කරලා කටයුතු කරනකොට මේ අවබෝධයේ පැහැදිලිව අත්දැක දැකපු කෙනෙකුට පරිසම්පාදයේ ධර්මයන් ඉතා පැහැදිලිව ගැඹුරින් ඒ වගේම ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ ඉදිරි දේශනාවලදී අපි ප්‍රායෝගික පැත්තට බල කරලා මේ පටිච්චසමුප්පාද ධර්මයන් ජීවිතයට එකතු වෙන ආකාරය කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ නිරෝධය අත්දකින ආකාරයෙන් දේශනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන. ඒ තුළින් නිවනට ඕන නම් කෙනෙකුට සිතපත් කර ගන්නට පුළුවන්. ඒ සඳහා මේ කියන ලද කරුණ පිළිබඳ අවබෝධය මේ ඇයට තිබීම අත්‍යවශ්‍යම නිසා තමයි අපි අද මේ කරුණ ටික ඉදිරිපත් කරන්නේ. එතකොට මේ දේශනාව අද දිගට කරන්නේ මෙතනින් අපි නවත්තනවා මේ දක්වා තියෙනද කරුණුල කෙටි සාරාංශය ප්‍රකාශ කරලා. අපි කියේ පරිසම්පාද ධර්මයන් ආත්ම තුනකට නෙවෙයි ඒක භාවයකට සම්බන්ධ කරලා විස්තර කළ හැකි ආකාරයක් තිබෙනවා. ඒක විස්තර කරන්නට ගිහිල්ලා අපි කියේ ඇහැට රූප පෙන්වන්නට පස්සේ ඒ වගේම කනට ශබ්ද නාසයට ගඳ සුවඳ ආදී ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පසුව ක්‍රියාත්මක වන්නේ පංචස්කන්ධ ධර්මයන් කියන කතාව. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් ක්‍රියාත්මක නොවන අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම රහත් වූ කෙනෙකුට ඉරායාසෙන් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම විශේෂම නාමස්කන්ධයේ ක්‍රියාත්මක වීම සිදුවන්නේ නැහැ. මේ දෙකම මේ ඇට තේරුම් ගන්නට පුළුවන් සත්‍ය තිබෙන්න ඕනරෝනේ අවිද්‍යාව පාදක වෙච්ච නිසා මේ ධර්මයන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියන්නේ. එතකොට මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන වචනයත් සංඛාර නිසා ඒ වේකාරයේ සිටින සංස්කාර පහළ වෙච්ච නිසා නැවත නැවත විඥාන පහළ වෙනවා. ඒ කියන්නේ අර රූපේ දැකලා විවිධාකාර සංස්කාර ඇති වෙනකොටම ඒ සංස්කාර නිසාම නැවත නැවත ඉතින් මනෝ විඥානය ඇති වෙන්න පුළුවන්. ඒ රූපේ නැවත නැවත බලනවා චක් විඥානය ඇති වෙන්න පුළුවන්. සබ්ජන්න සෝත විඥානය ඇති වෙන්න පුළුවන්. විවිධාකාර විඥානයන් පහළවන්නට පුළුවන්. මේක නිසා පටිච්චසමුප්පාදයේ විස්තර කරන එක් අවස්ථාවකදී බුදුජානන් වහන්සේ දක්වනවා සංඛාරපච්චය විඥානං කියන්නේ විඥානය කියන්නේ මොකද්ද කියනකොට චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන්නේ. මේ විඥාන හයයි කියන්නේ. මේක අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥානං කියන එකට ප්‍රතිසන්දි විඥානයයි කියලා කිව්වොත් එහෙම. කියන්නේ සංස්කාර පත්‍ය විඥානං කියන්නේ ප්‍රතිසන්දි විඥානය කියලා අපි කිව්වොත් එහෙම ඔය බුදුහාමුදුරුවෝ කියපු ওই දේශනාව එතෙන් ගැලපෙන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥානය තප් විඥානයක් නෙවෙයි. සෝත විඥානයක් නෙවෙයි. දහන විඥානයක් නෙවෙයි. ජීව විඥානයකුත් නෙවෙයි. කාය විඥානයකුත් නෙවෙයි. ඒකක්වත් දෙන්නේ නැහැ. ඒකත් ඒක නිසා මේ ප්‍රායෝගික වශයෙන් පරිසම්පාදන්නේ මෙදින්දා ජීවිතයට ප්‍රයත්න කරන ආකාරය තමයි බුදුහාමුදුරුවෝ බොහෝ විට දේශනා කරලා තියෙන්නේ ධර්මයේ අද දැසිලා. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. එතකොට මේ සංස්කාර ධර්ම ගැනීම නිසා මේ ආකාරයෙන් විඥාන පහල වෙනවා මේ හැම අවස්ථාවෙම සිදුවන්නේ මොකද්ද අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන කියනවා ඔය ප්‍රායෝගික වශයෙන් සිදුවෙන එක ඒක පස්සේ ඉතින් අර වේදනා සංඥා සංඛාර විඥාන ඇති වෙනවා කියන එක තමයි ඉතින් මේ වේදනා පත්‍ය සංඥා සංඥා පත්‍ය උපාදාන ආදි වශයෙන් දක්වන්නේ උපාදාන පත්‍ය භවෝ භව කියන කතාව මේ ආකාරයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් ක්‍රියාත්මක වීම නිසා දැන් නැවත මේ පංචස්කන්ධ ධර්මයන් පහළ වෙනකොට જાතියක් තියෙනවා මේ පහළ වූ පංචස්කන්ධ ධර්මයන්ගේ ස්වરૂපය ඇති වෙච්ච ගමන් මද වේලාවක් පැවති ලක්ෂණයක් පැවතිලා නැතිලා යන එක නිසා ජරාවක් මරණයක් තියෙනවා මේ අනාගතයේදී ශීපත් වෙලා ඒ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙන්නට ඉඩ තිබෙන නිසා අනාගතයේ જાතිය ගැන දීම සඳහා මේ පංචස්කන්ධ ධර්මයන්ගේ සංස්කාර බලණය හේතු වෙනවා ඒක නිසාම මේ අර භවපච්චා ජාති කියන කතාව, ජාතිපච්චා ජරා මරණ කියන කතාව තේරෙන්න ඕන. ඉතින් මේක මරණ මොහොතටත් අපි සිහිපත් කළොත් මරණ මොහොතේදීත් මේ කම්ම සංස්කාර රැසෙලා අනාගත භවයකදී නැවත පුනః භවයකින් දෙනවා රහත් නොවේ සිටින සෑම කෙනෙකුට මේ දේ සිදු වෙනවා. ඒ අනාගතයේදී කම්ම භව රැස් වෙලා අනාගත භවයක් පහළවන්නේ යම්සේද එලෙසින්ම තමයි මේ භවයේ හට ගැනීම සිදු වෙන්නේ. එතකොට මේ පරිසම්පාද ධර්මයේම එකම භවයකට සීමා කරලා විස්තර කිරීමක් එතෙන්දී සිදුවන්නේ. මේ ආකාරයෙන් අවබෝධ කර ගැනීම තුළින් මේ ඇද පුළුවන්කම ලැබෙවි. පටිච්චසමුප්පාදයේ පිළිබඳ ගැඹීර අවබෝධයක් එදිනදා ජීවිතයේ ප්‍රායෝගික වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වීම පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම. මේ දක්වා කියන ලද කරුණු කෙටි සාරාංශය ඒ අපි ප්‍රකාශ කළේ. නැයි එහෙනම් කල්පනා කරන මේ දාණය දුන්නා. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කළා. මේ සෑම කුසල සත්‍යින්ම මේකටත් මේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ අවබෝධය යථා පරිදි අවබෝධ කර ගැනීමට ලැබේවා. සෑම බුදු කෙනෙක්ම බුදුවන්නේ පටිච්චසමුප්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමර්ශනය කිරීම තුළින් අපේ උපදෙස් පැමිණෙදලා අදත් මේ පටිච්ච සමුපාදම්යන් ප්‍රතිලෝම වශයෙන් විමර්ශනය කළ අවබෝධ කර ගැනීම තුළින් නිවන් ලැබුවායි සිටිනවා මේකට කවදා හෝ දවසකදී මේ පටිච්ච සමුපාදම්යන්ගේ පැහැදිලි අවබෝධ අවබෝධය තුළින් නිර්වාණ අවබෝධය ලැබීමට හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරන්න එසේ කරලා මෙන්න දේශනාව දැන් නිම කරන්න හොඳයි දෙවියන් අපි පින් දෙමු ආකාශත්හාරි කියන පාඩේ කියන ආකාශත්හාරි බුම්මට්ටා දේවානාගා මහිද්దికා පින්නන්තම නමෝදිතා චරණ ලක්කන්ත ශාසන ආකාශත්හාරි බුම්මට්ටා දේවානාගා මහිද්దికා පින්නන්තම නමෝදිතා චරණ ලක්කන්ත දේශන ආකාශත්හාරි බුම්මට්ටා දේවානාගා මහිද්దికා යන්තම නමෝදිතා චරණ ලක්කන්ත මම් පරන්තේ පාතනේ කනිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතෝය ඉදම් මේ පුඤ්ඤං රසවත්ථාවන් හොතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සියලුම කුසල සත්‍යයෙන් මේ ගැමෙල යහපත් සර සේවා කඩුණ යහපත් සත්පත් සේවා නිවනේශන සේමතන් මේ කුසල හේතු වාසනා වේවා අභිවාදන සීලස නිත්‍යං බද්ධා පචායනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පatti මේ උචරතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතෝ සුපත්තේ වානිවාස ලැබේවා